ඔව් අපි තීරණය අරන් තියෙනවා මේකට සහය දෙනවා කියලා. මාධ්‍ය ප්‍රකාශය කරලා තිබුණා මේක ගැන <clears throat> නැවත පරීක්ෂා බලන්න ඕනේ කියලා. ඒකට වෙන හේතු කිහිපයක් තියෙනවා. නමුත් මේ සංශෝධනයට අපි සහය දෙන අපේ තීරණයෙන් වෙනසක් නැහැ.